තවත් ක්‍රමයක් එහෙම නැත්නම් තවත් විභාග ක්‍රමයක් තියෙනවා කියනවා. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒකට අත්‍යාර්ථයෙන් ඔව් කියන අර්ථයෙන් උත්තරයක් දීලා ඒක විස්තර කරන පාඩේ තමයි අපි මේ ඉස්සරහින් තියාගත්තේ දවසේ මාතෘකාව වශයෙන්. ඒකදී සඳහන් වෙනවා ඒ විදිහට අර කලින් කියපු විදිහටම හඳුනා දීමක් කරනවා. අවත්නි යම් ආර්ය ශ්‍රාවකෙක් මේ සංස්කාරයන් සංස්කාරයන් වශයෙන් හඳුනා ගනීද දැන ගනීද වටහා ගනීද ඒ සංස්කාරයන්ගේ හටගන්ම වටහා ගනීද ඒකේ Nirodhe හෙවත් ගිවන් කිරීම වටහා ගනීද ඒ ගිවන් කිරීමේ මාර්ගය ප්‍රතිපදාව වටහා ගනිද එතකින් ඒකේනා සම්මා දෘෂ්ටිකයෙක් වෙනවා ධර්මයේ නොසලෙන ශ්‍රද්ධාවක් ඇති කෙනෙක් වාටපත් වෙනවා ඒ සද්ධර්මයට පැමිණිච්ච නැත්නම් ධර්මයේ පිහිට ආධාර ලබන කෙනෙක් වාටපත් වෙනවා කිය.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 ඒ නිසා කයෙන් සිදුවෙන්නා වූ ක්‍රියාකාරකම් කිරීම කාය සංස්කාර වශයෙන් සඳහන් කරන එකේ අඩුම ලන්සුව අපි මේ වෙනකොටත් මතක් කර තියෙන විදිහට ආස්වාද ප්‍රසවාස. කයක් විඥානයක් පිහිටන්න කයක තිබියතු අඩුම දේ තමයි ආස්වාද ප්‍රසවාස. ආස්වාද ප්‍රසවාස තියෙන කයේ තමයි අනිකුත් ක්‍රියාකාරකම් ඔක්කොම තියෙන්නේ.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 නැටුවට පස්සේ මේ තරම නටනවා නම් নিকමට හිතනද සීල ශික්ෂා සමාධි ශික්ෂා නැති වෙලාවේ මෙයා කොහොම නටනවද කියලා. ස්පාසුලන්ට ඉසඹුලන්ට චිත්තක්ෂණයක් නොදලා නොතබ තලවනවා. නොතබ පෙළනවා. ඒ පෙළන ගතිය මෙච්චර අඩු කරාට පස්සෙත් මානසික අසහනයක් තියෙනකොට ඒක දරන්න බෑ. ඒ නිසා භාවනා කරලා පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා. මානසික අසහන තියෙන කෙනා මේක දැක්කොත් ඒකට සූදානම් වීරත්වයක් නැතුව පෞරුෂත්වයක් නැතුව පැහැදිලිවම පිස්සු වැදෙන්න කෙටි මාර්ගය කියලා කියන්න පුළුවන්. ඒක නිසා තේරුම් ගන්න ඕනේ අපි කාය වචන දෙක හික්මා ගන්න නැතුව, නීවරණ හික්මා ගන්න නැතුව මේක දිහා බැලුවනම් බලා ගන්න බැරි තරම් අමාරු දෙයක්.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 ඉතින් මොනවාක්වත් නැතුව, ඒව පිළිබඳ හැඟීමක් නැතුව, ඒව කරන්නේ නැතුව මට මේ 66000 කරන්ට් එක හැදෙන හැටි කොහොමද බලන්න ඕනේ මේකට Java කැවෙන්නේ කොහොමද බලන්න ඕනේ චුම්බක ශේෂ වැඩ නැති බලන්න ඕනේ කියන එක මුලේ ඇති මිනිස්සෙක් කරන්නේ එතෙන්ද කිට්ටු වෙන්නවත් දෙන්නේ නැහැ ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට ඒක දැක බලා ගන්න පුළුවන් වුණා ඒක වේගය යම් ප්‍රමාණයකට අඩු කර ගන්න පුළුවන් උනායි කියලා කියන්නේ ඇත්තටම මේ පුද්ගලයන්ගෙන් සමාජයට වෙන සියලුම බාධා කරදර ඉවරයි.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 ඒ නිසා ඒ එවැනි මානසික තත්වයක් සහ කායික තත්වයක් මේ ලෝක ජනගහණයෙන් හැමෝටම නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන නරකයි ඔක්කොටම කරන්න පුළුවන් වැඩ කියලා. හැබැයි අපි ඒක කරගන්න බැරි වුණයි කියලා ශාප කරන්නවත් නීච කරන්නවත් පහත් කරන නරකයි. අපි දැනගන්න ඕන කවදා හරි මේ සියලුම පින්වල කුළු ගැන්වීමක් කරා තමයි මේ සංස්කාරවල තියෙන විශේෂම චිත්ත සංස්කාර.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 සමහර ඒවා මතු මත්ෙහි කුසල් සකස් කිරීම කරනවා. සමහර ඒවා මතුමැත්තේ අකුසල් සකස් කිරීම කරනවා. සමහර වංගාවක් ඒ කුසල් අකුසල් දෙකට අහුවෙන්නේ නැති ආනින්ජාවි සංඛාර ඉතාමත්ම නිසොල්මන් ක්‍රියාක අඩු සංස්කාර ඇති කරන නිසා මේ සංස්කාර කියන පදයේ පින්පව් කර්ම ශක්ති එහෙම නැත්නම් කර්මචා කර්මඵලය කියන අර්ථයකුත් තියෙනවා.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 සියදී නසා ගන්නවක්වත් එහෙම නැතුව ඒ ගැන පසබහන එක නෙවෙයි වැඩේ. ඒ අකුසලයේ මීට පස්සේ නොවෙන තාලෙට මේ මගේ ඒකට තියෙන දායකත්වය මීට පස්සේ අඩු වෙන තාලෙට ඉල්ලගෙන කන්නේ නැති තාලෙට ඇදගෙන නාන්න නැති තාලෙට කටයුතු කිරීම හරහා නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවක් සිද්ධ වෙනවා.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 හොඳට විවේකීව භාවනා කරනකොට පාට සද්දයක් කරලා ගැස්සිලා අපි අවදි වෙනවත් එක්කම මේ මතුවෙන නිමිත්ත විශේෂයි ඒකේ හිත පිහිටන් නැත්නම් හොඳයි. ඒක මහා දුකක්. ඒක පිළිකුල් කරනවා. ආන් මේ වගේ ගතියක් Tamanට භාවනාදී එන්න පටන් අර ගන්නවා. ඒකට අපි කියනවා මේ සීක ප්‍රතිපදාව කියලාත් කියනවා මේ සංඛාර උපේක්ඛාවට දෙන පුහුණුව.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 දැන් මේ මතුවෙලා තියෙන්නේ. ණයේ පෙනේ පුම්බලා තියෙන ණය. එතකොට දන්නවා නමුත් දන්නවා මේක මේ ක්‍රියාව සිද්ධ වුණොත් අර ඔක්කොම වගේ මගේ අතට එන නිසා ආයෙ පෙනේ අකුල ගන්න. ආයෙ ඒක පිළිකුල් කරනවා. ප්‍රතිකුට්ටති ප්‍රතිවත්තති හැරිලා Taman ඉන තැනටයි එන්නේ.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 ඒ පැත්තට නැමෙන්න යන්නේ. දන්නව වැටුනොත් මෙතන ලෙස්සොත් ආය සරණක් නැහැ. ඒ නිසා උපේක්ඛා පටික්කුලං චේව සංතාදී පිළිකුල් ගතියක් තියෙනවා. මම ඉන්නේ අද්දර. හැබැයි තා වැටිලා නැහැ. මට තාම ඒ ගොඩ බිම දිහාවට නැමෙන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ උපේක්ෂාව අගය කරනවා. හැබැයි හැඟ කිලිපොළනවා. මේන මේ ගතිය තමයි භාවනා කරගෙන යනකොට යෝගාවචරයට ඇති වෙන බයලජ්ජා දෙකේ අන්තිම සියුම්ම අවස්ථාව. තාම ඉන්නේ අනතුරුදායක තැනක. මේ පැත්තට ගියොත් 100%ක්ම අනතුරුයි. මේ පැත්ත Tamanට හොඳටම තේනවා ස්ථාවරේ තියෙනවා. නමුත් Taman ඉන්නේ අද්දර. හරියට දැලිපියෙන් කිරි කන්නා වගේ. පීයක් ධාරයක් දිගේ අත ඇදගෙන යනවා වගේ එහෙ මේ වුණොත් කපාගෙන බහින. නමුත් ඒ දේ කරන්න ඕනේ. ආන් මේ වගේ එන ගතිය පුදුමාකාර సౌందర్యාත්මකයි. හරීම ජීවිතේ සම්පූර්ණ ජීවත් වෙන අවස්ථාවක්. මේක මට දෙයයන් ආංශේ මට සරිගසලා දෙයි අම්මා අප්පගේ බූදලෙන් මට හරියයි. එහෙම නැත්නම් මට කරදර නොයීමෙන් මට මේක බේරේ. මං දන්න මූලධර්ම වලින් බේරේ මොන જાතියක්වත් නැහැ. අන්න ඒ සංඛාර උපේක්ඛාවට එන සංස්කාරයන් පිළිබඳව මූණ දීලා ඒ පැත්තට ගියොත් එහෙමයි මේ පැත්තට මෙහෙමත් ගියොත් මෙහෙමයි කියන පූර්ණ දැනුම ඇතකට නතර වෙන්නෙත් නැහැ.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 නමුත් මෙන්න රූපයක් ඇවිල්ලා එක පාරටම ආව මේ වගේ අද්දරට අරගෙන යනවා. එතකොට යාට ඒකේ ස්ථාවරයක් ගන්න හිත දෙන්නේ නැහැ. ඒ වගේ මේක දුකක් බව තේරෙනවා. jigutsak සංසාරෙම ඔච්චරයි. හැම වෙලාවෙම මේ වගේ මේ අපිව රවට්ටන මත් කරවන දේවල් වල පිරිච්ච ලෝකයේ ජලිපියකින් කිරි කනවා වගේ අමාරු දැනක ඉන්නේ හැබැයි ඒ එකක්වත් වසංගල වැඩ කරන්නේ නැහැ. හොඳට පෙන්නලා වැඩ කරන්න කියලා ඒ යෝගාවචරයයකට පුරුදු වුණාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා සරුවචනාංශේ මේක පෙන්ලා දෙන්නේ ආරක්ෂක භූමියක් පෙන්ලා ඉවර වෙලා. ආරක්ෂක භූමිය හොඳටම gedi පිටින්ම තියෙනවා. ඔබ නැවත වරෙන් වම දකුණට. කවදාකවත් එතකොට යෝගාවචරයට හිතෙන්නේ මේ වගේ අනතුරුදායක දායකත්වයක් සිද්ධ කරලා ඒ විශේෂ ඇදිලා යෑම සහ නැවත ආරක්ෂක භූමියට පැමිණීම අතර පූර්ණ manussත්වයක් තමයි තියෙනවා කියලා. ඒක නැති කරන්න මේ ලෝකේ කවුරක්වත්ම නැහැ. අර තරම්ම උද්වේග කර අර තරම්ම Taman විසින්ම ඉල්ලගෙන කන පද්ධතියක් තියෙනවා. ඒක අට්ටියති හරායති ජිගුච්ඡති. ඒක මට නොවෙනවා නම් හොඳයි. මට ඒක නොවසන්න තියෙනවා නම් හොඳයි. මේක මට ලැජ්ජාවක්. ඒ වෙනුවට මොකද්ද කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් නැහැ.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 ඒ කෙනා යම් ආකාරයක සංකල්පයක් හිතේ ඇති කර ගන්නවා නම් ඒක මේකට කාමයේ දනවන්න නෙවෙයි තියෙන්නේ නික්මීමේ අදහස නෙක්කම්ම සංකප්පේ ගන්න ඕන. කාමච්ඡන් දෙවෙනුයි කාම සංකල්ප නෙවෙයි. ව්‍යාපාදේ ගන්නත් එපා. මේකට ද්වේෂ කරපු ගම එයාට එතකොට ආපහු එන ගමන සුන්දර ගමනක් වෙන්නේ නැහැ. අවිහිංසාවාදී වෙන්න ඕනේ. ඉතින් මේ අර අනතුරුදායක තැනටපත් වුණා. නැවත Tamange ඉන්න හිටපු මූල කර්මස්ථාන නැත්නම් සතියට නැත්නම් වම දකුණ කියන මේ ප්‍රත්‍යක්ෂ කළ හැටියට පැමිණීම මනහා සංකල්පයක්. මේ සම්මා දිට්ඨිය නේද කවදාකවත් සම්මා සංකප්ප ඇති වෙන්නේ නැහැ. ඒ සම්මා දිට්ඨිය තමයි සම්මා සංකප්පයට යන්නේ.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 එතකොට එයින් වැළකීලා තමන්ගේ අර ආරක්ෂක භූමියට පැමිණීම තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා. ඒ සඳහා වීර්යය හිතනද ඕන්නේ නෑනේ. ඒ තරම් මේ සර්පේ පා ගන්න හදන වෙලාවේ සර්ප හිසක් බව දැනගත්තට පස්සේ ඒක පා ගන්න නැතුව පැත්තකට වෙන්න ඒකට කලින් පෙට්‍රල් ගහලා තියාගන්න ඕනේ නෑ.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 ගින්නට ලක් වුණාට කුරුළු පිහට පැනලා යන්නේ පිච්චි පිච්චි පිච්චි පිච්චි ලැජ්ජා වෙවි ලැජ්ජා වෙවි පිටිපස්සෙන් පිටිපස්සට එනවා. ඒක තමයි ඒ ඒ භාවනා කරන මනසක ඒ සංඛාර උපේක්ෂාව වැඩ කරන හැටි මේක මගේ එකක් නෙවෙයි හැටි කුරුළු පිහට හැටි ගින්නට ලක් වෙනකොට පස්සට උණු වෙන්නේ. නැත්තම් ප්ලාස්ටික් නූලක් ලං කරලා බලන්න ගින්නට ඒක උණු වෙවි උණු වෙවි උණු වෙවි පසට එනවා. පති ලීයේදී පති කුට්ටටි පති වත්තටි න සම්පතාරියේ. ඒක මේ ඉතරහට පැනලා නිකන් සාමාන්‍ය කඩදාසි කැලක් වගේ ගින්න අල්ලගන්න යන්නේ නැහැ. උණු වෙවි උණු වෙවි පිටිපසට එනවා. ඊට පස්සේ ආ උපේක්ඛා පටිකුලංචේව සන්ටාදී ඇවිල්ලා අර Tamanට ආරක්ෂක භූමිය තියෙනවනේ. මේ වෙලාවට ඒ තණ්හා මාන දිට්ඨිය එහෙම නැත්නම් අපි කිව්වොත් මනාපමනාප පහළ වෙන මට්ටමට ආවනම් ආස්වාස් ප්‍රසවාසයේ සංසිද්ධිලා තියෙනවා වෙන්න පුළුවන් සක්මන් කරනකොට සංසිද්ධිලා තියෙන්න පුළුවන් අර කෙලෙස් ඇවිදිනකොට මේක හොඳටම ඉස්මතු වෙලා පේනවා ඒක නිසා ඒ ඇවිසිච්ච හිතට ආය වමට දකුණට එනවා සතියට එනවා එහෙම නැත්නම් පරියන්කේ ඉන්නකොට මූල කර්මත්තාන්ට එනවා කියන එක අරමුණ නැති චෝදනාවක් එතෙන්ට එන්නේ නැහැ හිත ඇවිස්සුණා නම් අරමුණ එනවා.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 ඒක වළක්වන්න බෑ. ඒක සරුවච්චන් වහන්සේටත් වෙනවා. නමුත් ආපහු එන ගමන නිරෝධ ගාමිනී පටිපදාව නැවත අපෝ එන ගමන පිළිබඳ විශ්වාසයක් තියෙනවා යෝගාවචරයට හිතෙයි මේ වගේ අනතුරක් එන හැම වෙලාවකම ප්‍රතිපදාව හරි බවට උරගෑමක් සිද්ධ වෙනවා ප්‍රතිපදාව හරි බවට අදිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා කොච්චර විදිහට උත්සාහ කරලා බැලුවත් මේ සංස්කාර හරහා අපිව කෙලසන්නේ uppajjati manapan uppajjati amanapan uppajjati manapamanapan කියලා. ඒක හරියට මේ බව දැනගෙන නැවත තමන්ගේ ക്ഷേම භූමියට ආරක්ෂක භූමියට පැමිණීම හරහා පේනවා මොන්න જાතියෙන් මායя නැටුවත් මොන්න කෙලේශයවිල නැටුවත් මේ මේ සරල උපක්‍රමය නිවස කරා අපහු පැමිණෙන ගතිය ඒක කියලා නිම කරන්න බැරි ආනිසංශයක් තියෙනවා. ඉතින් ඒක සඳහා පෙන්වන්නේ සබ්බ සංකාරේසු අනිච්චා සංඥා කියලා. ඒක මේ ගිරිමානන්ද සූත්‍රයේදී සරුවචනාංශේ කියනවා එවැනි අඩු ගන්න එවැනි සංඥාවක් එවැනි ලෑස්තියක් එවැනි දේශිත මාර්ගයක් සාවක ඇහිලා තියෙන්න ඕනේ සබ්බ සංකාරේසු අනිච්චා සංඥා. මේ මම මධ්‍යම ප්‍රතිපදාව කියමුකෝ එහෙම නැත්නම් සතිය කියමුකෝ එහෙම නැත්නම් තමන්ගේ මූල කර්මස්ථානේ ඉන්නවා. ඉන්නකොට විවිධ 18 සන්නි නටනවා. නානා ඍතු වේසමවා මග හුරන්නේ. තන්තර ගමනේ තණ්හා ආසය. ඒක ඒක ඇති. ඒක වෙනකොට මේ සංස්කාර වෙනවා. මනාප අමනාප මනාප මනාප වෙනවා. ඒ සබ්බ සංකාරේසු අනිච්චා සංඥයකට කැමැති වෙන්න එපා. ඉච්ඡති කියන්නේ කැමැති වෙන එක අනිච්චා සංඥා. ඉතින් මේක සරුවත් යනසෝ කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්චා සංඥා සබ්බ සබ්බ සංකාරේසු අට්ඨියති හරායති ජගුච්ඡති. සියලු සංස්කාරයන් විසෙහි ඒකට ගිහිල්ලා ඒකේ ස්ථාවරය ගන්න යන්න එපා. ගැනීමෙන් වෙන්නේ ගින්නට පැනිල්ලක්. අට්ඨියති කියලා කියන්නේ න සම්පසාරියති නැත්තම් ප්‍රතිවත්ති ආපව වෙනවා. හරායති ඔතන අම්මු දුකක්. ඒක හරියට කඩුවක දැල්ලලෙව කන්න හදනවා වගේ වැඩක්. එහෙම නැත්තම් දැලිපිහෙන් කීරි කනකොට දිව කැපුණා වගේ වැඩක්. jigucchati ඔක පිළිකුල් කරවා. ඔය බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාත් ඔතන තමයි ඉන්නේ. හැබැයි ඒක පිළිකුල් කරනවා අර පණ ගැටියක් ඉන්නට පයින්න වගේ තටු පිච්චෙච්චිtti කරගඳ ගහද්දි නැවත නැවත ඔතෙන් පණින්නේ. ඒ පණින කෙනාට කියනවා පෘතජනයයි කියලා. නැවත නැවතත් ඒ ගින්නට පයින් කෙනාට කියන පුතඥයයි කියලා.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 කොහොම හරි හැංගිලා ගිහිල්ලා කාට හරි හොරෙන් ගිහිල්ලා මේක පොඩ්ඩක් අතගාලා බලන්න නැත්තම්. දවල්ම ගිහිල්ලා රෑ ඩැනියෙල් සෙල්ලම් දාන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ ඒක jigutsa කරනවා වෙනුවට මේක මට පෙර කල පිනකට හම්බෙච්ච සුවිතේශී ලාභයක් කියලා අර දුස්චරිතේට කායික වාචික දුස්චරිතේට ඇදිලා නම් මේක තාම දුස්චරිත බවට පත් වෙලා නැහැ සංස්කාර මට්ටමේ තියෙන්නේ.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 ඒ නිසා විදුලියේ දෝෂයක් නැහැ. ඒ විදුලිය පද්ධතියක් බවට පත් වෙනකොට නොයෙක් තැන් විවෘත වෙනවා. ඒ විරුද්ධ වෙන තැන් අරස කරන වෙනමම ස්විච් වර්ගයක් තියෙනවා. යෝ දන්න කෙනා ඒ ස්විචස් තියෙන තැන දැනගෙන වැඩ කරනවා නම් විදුලිය මිත්‍රයි. හැම දෙයක් කර දෙන සර්ව කෘත්‍ය සම්පාදන මහමැතිවරයෙක් වගේ කටයුතු කරනවා.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 ඒ නිසා ਸਰවඥාන්සේ මේ චේතනාවටම කර්ම කියලා කියනවා. චේතනාම්බික වේ කම්මං වදාමි චේතයිත්වා චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. ඒ නිසා මේ චේතනාම කර්මයක් බාටපත් වෙනවා. හැබැයි ඒ චේතනා මට්ටමේදී කාය කර්මද වචී කර්මද මනෝ කර්ම බවට විස්තරණය වෙලා නැති වෙන්න පුළුවන් මේ චේතනාව අඳුන ගන්න පුළුවන් නම් චේතනාව දැන ගන්න පුළුවන් නම් අපිට යම් දෙයක් කිරීමට උනන්දුව ආශාව කරබැලීමේ ආශාව සියල්ලටම පොහොර වෙන්නේ චේතනාව ඕනම දෙයක් කරන්න මෙහෙවීම මොටිවේෂන් කියලා කියන්නේ සියල්ලටම හේතුව චේතනාව ඒ නිසා එවැනි චේතනාවකින් එවැනි මෙහෙවීමකින් කටයුතු කරනකොට මෙහෙවන්න අවිද්‍යාව කියලා ගත්තර කමන්නේ.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 ඒ කරපු දේ නිසා මුළු විශ්වයම මිනිස්සුෙකුට ඉන්න බැරි තරම් පරිසර දූෂණයකට ලක් වෙලා තියෙනවා. ගෝල් ගෝලයේම පෘථිවි ගෝලයේම රත් වෙන්න පටන් අරගෙන දැන් අහන්න විද්‍යාවෙන් මේක දැනගෙන මේක නතර කරන්න පුළුවන්ද කියලා? ඒ තමයි භයානක. මේ තරම්ම දැනගෙන මේ කෙලසීම පරිසරයේ කෙලසීම මේ පෘථිවිගෝලයේ රත් වෙන එක මේ මනුස්ස හිත මේ තරම් අසහනයටපත් වීම දන්නව නරකයි කියලා. විද්‍යාවේ න්‍යායපත්‍රය ඕක තිබුණේ නමුත් කරලා බලනකොට ඔච්චරයි වෙලා ඒ මදිවට මේ විද්‍යාව කියන කුණුහරුපේ නිසා පැහැදිලිවම කියන්න පුළුවන් බයලජ්‍ය දෙක සහ මුලින්ම නැති වුණා. කවදාකවත් විද්‍යා දිනුවක් ලබන්න බෑ බයලජ්‍ය දෙක ඉස්සරහින් තියෙනවා. ඒක තන්නේ කරම අයින් කරලා සුද්ධ විද්‍යාව ගත්ත ගමන් මේක අහසට රොකට් අරන වගේ යන්න පුළුවන්.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 අනිත් එක නෑ ඉන්ඩි ඉස්සලා කොහොම හරි මේක කරන්න ඕනේ අරිට වැඩිය මම මේක කර ගන්න ඕනේ ඉලි කරන්න කරන්න එහෙම පැනලා යන්න යන්න ඒ තරමටම දුකටපත් වෙනවා ඒ නිසා මේ සංස්කාරයන් વિશે නතර කරලා කරන්නවත් බෑ නතර කරලා කෙරුවොත් ඥාන ඥාන භාව ඥාන විභාගීය ත්‍රිවිධ සංසාරයකට යනවා.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 උන්වහන්සේ දකිනවා මේක අපිට පළඟැටියගේ දකින්න පුළුවන් වුණාට Taman තුල පේන්නේ නැණි. කවදාවත් පේන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේ නිවන් දකින්න ඉස්සලා මේ සැප ටික ලබා ගන්න. දැන් අපේ අම්මා ඉන්නකොට කිව්වා බොහොම තටමලා නිවන් සෝවන් වුණොත් එහෙම මල මගුලයි වෙන්නේ මට ලබන ආත්මෙත් නැති වෙනවායි කිව්වා. බොක්කෙන්මයි කිව්වේ. ආයෙම නේතෝ මේ නොදැනුවත් කමන්නේ අම්මගේ තියෙන පූර්ණ දැනුවෙන් කිව්වා. උඹ යන තාලෙට මට තේරෙනවා ඔයිට වැඩි මං කරන්න දෙන්නේ කෙරුවොත් එහෙම ඔය කියන විදිහ අම්මා දන්නේ නැහැ සෝවන් වෙනවා කියන්නේ මොකක්ද කියලා. සෝවන් වුණොත් භව ගමන් නැති වෙනවා කියෝ.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 ඕනම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. ඒ ශාසනයේ එහෙම නැත්නම් අපි ওই ත්‍රිපිටකයේ කියවනකොට පේනවා විවිධ ඉරියව්වල විවිධ දේවල් කරද්දී ඒක වෙලා තියෙනවා හැබැයි ඒක අහම්බයක් නෙමෙයි. ඊට ඉස්සෙල්ලා ගොඩාක් ශික්ෂණයට ඇවිල්ලා තමයි මේ කටයුත්ත සංස්කාර හරහා තේරුම් ගැනීමක් වෙන්නේ. මේකත් ගොඩක් වෙලාවට මේ සංස්කාර තේරුම් ගැනීමෙන් මේ වැඩේ කරන එකට අහුවෙන්නේ පඤ්ඤා විමුක්තියට.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 ඒ නිසා මේ සංස්කාර වල තියෙන මේ සෙල්ලක්කාර ගතිය සංස්කාර අවබෝධයේදී තියෙන මේ සෙල්ලක්කාර ගතිය වළක්කලා තියෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව නැතිව සිදුවෙන සංස්කාර වර්ගයක් තියෙනවා. අනේ ඒවට කියනවා මේ සංස්කාර වලින් තොර සංකතයෙන් තොර අසංකත ක්‍රියා. ඒ ක්‍රියා පිළිබඳව කවදාක සරෝජනාංශයේ මේ ත්‍රිපිටකේ කතා කරලා නැහැ. ඒක හික්මණ්ඩ දෙයක් ඇත්තේ නැහැ. මේ හිතාමතා කරන සංකත සංඛාර පිළිබඳව තමයි අපිට කටයුතු කරන්න තියෙන්නේ. ඒ නිසා කෙනෙක් යමක් කරන දියා අපිට කෙන දියා බැලුවොත් ඒකේ යාගේ තාජාතයෙන් එන දෙයක්ද? යා හිතලා කෙරුවද කියන එක මොනම තාලකින්වත් සරුවචනාතේ අහන් තීන්දුව කරන්නේ අහලා බලනවා. උඹ අසවලට බැනලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. මේක උඹ කිව්වද නැද්ද? නඩුව ගන්න ඕක කිව්වොත් විතරයි. එහෙම නැත්නම් සරුවචනාසේ බලනවා මේක වෙන්න පුළුවන් නිසා අපේ අතින් දවසකින් සිදුවෙන ක්‍රියා කායික වාචික මානසික 90 ගාණක් විතර මට පේන විදිහට සිද්ධ වෙන්නේ මේ අසංස්කාරික ඒකෙන් ඉතින් නරක ප්‍රතිඵල එන්නත් පුළුවන් හොඳ ප්‍රතිඵල එන්නත් පුළුවන්. ඉතින් අපි ඒක මේ මගේ කරගන්න ගිහිල්ලා මේ අසතියෙන් කරන දේ මගේ කරගන්න ගිහිල්ලා අසීමිත මානසික අසහන අසීමිත අසහනකාරී අසීමිත ආතතිගත තත්වයකට යනවා. මේක පිළිබඳ හරියට බුක් කීපින් තියෙනවනම් පොත් බැීමක් කරනවනම් මේක මම කළා නෑ කියලා තමන්න තේරෙන පටන් අරගෙන මේ මනුස්ස යන්ත්‍රයේ කාගේ දෝ න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. මේකෙන් සුළු ප්‍රදේශයක් මට හිතාමතා කළ හැකි දේවල් තියෙනවා. අපි කියනවා සංස්කරණය කළ හැකි දේවල් තියෙනවා. චේතනාපූර්වක කළ හැකි දේවල් තියෙනවා. ඒ ටිකට නම් දෙන දඬුවම් අපි විඳින්න ඕන. මොකද අපි සචේතනික කරලා තියෙන. නමුත් පෘ탁ජනයා පුදුමාකාර විදියට අතීතයේ වෙච්ච දේවලුත් චිත්ත පීඩා පිණිස ගන්නවා. අනාගතයට වෙන්න තියෙන දේවල් ගොඩාක් චිත්ත පීඩාවට ගන්නව කොච්චරද කියන වර්තමානයේ ඉන්නවත් වෙලා නැත්තර. ඒ වගේම අතන සිදුවෙන දේවල් මෙතන සිදුවෙන දේවල් ගැන කල්පනා කරන මිසක් තමන් ඉන්න තැන සංස්කරණය වෙනවනම් සංඛාර වෙන්නේ මම දැන් මෙතන කියන තැන. ඒක තියදී අපි දවසේ ජීවිතේ චිත්තක්ෂණ වැඩි ගාණක් ගත කරන්නේ වෙන තැනක ගත කරන්නේ.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 කරන දේ කරනවා නිදහසට කරුණු වලටත් ඕන තරම් කට උතර තියෙනවා. ඉතින් ඒක නිසා සාහිත්‍යයේදී එහෙම නැත්නම් ඔය තියෙන නැටුම් ගැයීම් වයින් වලදී ඔය කායික වාචසික මානසික ක්‍රියා කියන ඒවාට බොහොම ඉක්ම යහට ගිහිල්ලා ප්‍රදේශයක් කෙලස් වගලවා වගුරුවා ගන්න ගතියක් තියෙනවා.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 ස්මාර්ට් වෙලා ඉක්මන් කරන්න යන්නත් එපා. මේ දෙකම හරිම භයානකයි. ඒ වෙලාවේදී බොහෝම ගැම්ම කාලය යන වෙලාවක් තියෙන්නේ. එහෙම නැත්නම් කර දීලා උර දීලා වැඩ කරන වෙලාවත් මේක ඉක්මන් කරන්න යන්නත් එපා. මේකට කකුල් මාට්ටු දාන්න යන්නත් එපා. බොරු වලවල් කපන්න යන්නත් එපා. සැක කරන්නත් එපා. ඉතින් ඒ දේ භාවනා කරන කෙනාට ඒ දේ ඒට තමයි මේ සත්පුරුෂ සංසේවණය කියලා කියන්නේ. කල්යාණ මිත්‍ර හර්ෂ කියලා කියන්නේ ඒකට. ඒ නිසා අපි සාකච්ඡා කරනකොට මේ ප්‍රශ්නහා ඉන්න නැත්නම් ප්‍රශ්න ඇසීම දුර්ලභ කරන්න හදන එකක් නෙවෙයි.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 චිත්තක්ෂණ දෙකක අරක වඩා පුණ්‍යවන්තයි මේක වඩා පින්වන්තයි කියන්න බෑ හැම චිත්තක්ෂණයක සමාන අවස්ථා තියෙනවා අන්න එකට එළඹ වාසය කරන්න හුදු සතියෙන් කරන්න බෑ සතියෙන් ගිහිලා ප්‍රඥාවට දෙන්න ඕනේ විනිශ්චය කිරීමේ මේ විනිශ්චකාරත්වයේ දුන්නා පස්සේ අපි අර පරණ දුන්න සම්පූර්ණ ශික්ෂාව පරණ සම්පූර්ණ බයලජ්ජා එකතු කරලා තමයි ප්‍රඥාව මෙහෙවනවා ආදීනව ආස්වාද සහ නිස්සරණ කියන ක්‍රම හරහා මේකට ගියොත් මේ ආදීන වෙතිනවා මේකට ගියොත් මේ ආනිසංශය තියෙනවා ඒ නිසා මේකෙන් මේ විදිහට නිස්සරණ වෙන්න කියලා සත්තට්ඨානේ කියලා කියන්නේ නිකන් චතුරාර්ය සත්‍ය විතරක් නෙමෙයි චතුරාර්ය සත්‍ය මත ඕනම සිද්ධියක කෙරුවොත් මේ ආදීනව මේ ආස්වාද මේ නිස්සරණේ කියලා සිද්ධිය කරන්න ඉස්සෙල්ලා තේරුණා නම් ඒක නිකන් වැරද්දක් නෑ එහෙම කිව්වට නිවන ලැබුණාට එයාට නිවන ලැබුණා වගේ තමන් ළඟම ඒ උපක්‍රම තියෙනවා. ඒ තියෙද්දි වැරදි වැඩෙත් කරන්න පුළුවන්. නමුත් තමන්ට සත්‍යයම සාතික කරලා දෙනවා. වැරද්ද සිද්ධ වෙලා තියෙන එකෙන් කියන්න පුළුවන්. ඔන්න වැරදි කෙරුවොත් ওই දේ වෙනවා. ඔන්න හරි කෙරුවොත් මේක වෙනවා කියලා යාට ඒ තාසනේ පිහිටක්, තාසනේ ඉස්පාසුවක්, ආධාරයක්, ප්‍රතිෂ්ඨාවක් ලැබෙනවා.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 පුද්ගලයාගේ සම්පූර්ණ රුචි අරුචිකම් ටික ඒ සම්පූර්ණ ඇබ්බැහි ටික සම්පූර්ණ අනාගත සැලසුම් සියල්ලම අලුතෙන් සකස් කරලා දෙනවා. ඉතින් අර දැඩි මත දහරි කෙනාට ඒක පේන්නේ මගේ ජීවිතයට ඇඟිලි ගහිල්ලක්. එයා කැමති නැහැ වෙනවා දකින්න. ඉතින් එහෙම කෙනා කොච්චර භාවනා කරත් එක තැන කරකැවෙන ගතියක් එනවා. ඒ නිසා මේ අනිත්‍යතාවය කියලා කියන්නේ මේ අරමුණේ අනිත්‍යතාවයම නෙවෙයි. මගේ රුචි අරුචිකම් ටික වෙනස් වෙන්න අරින්න. මේ මමයා කියලා හිතාගෙන මේ වගේ පෞරුෂත්වය ධර්මයේ නාමයෙන් වෙනස් වෙන්න අරින්න. මම යම් යම් ඇබ්බැහි වගේක් තියෙනවා. නැති එකෙක් ඇත්තෙම නෑ. හැම එකකටම ඇබ්බැහි තියෙනවා. මේ ඇබ්බැහි තියෙනවා. ඒක ඉස්සෙල්ලා මේ තුඩට අරගෙන දිග ඇරලා බලන්න පුළුවන් තත්වයකට. එහෙම නැත්නම් හැම එකකටම අභිමතාර්ථ තියෙනවා. ඒ අභිමතාර්ථ වෙනස් වෙන්න ආරින්. ආන්න එක වෙනස් වෙන්න ගියාට පස්සේ තේරෙනවා ඒක දැක දැක දන දන වෙනස් කරන එක විතරමයි සීලය කියලා කියන්නේ.